රාත්‍රී 8 පසු විනාඩි 30යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය. මුවන් පැලස්ස මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න. සාදර අනුග්‍රහය ඔබත් හදන රටත් හදන ජාතික ලොතරැයි මණ්ඩලය දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. රන් රඹුටන් ගස් දෙකයි ඇටි කුකුලන් පස් දෙනයි උන්ගේ ඇස් රතු වෙලා බලන්ට බැරි ලස්සනයි. වැරදි. නෑ කමන්නේ ඈ කොයිනි. මොකද ඔබ ඔය හැටි සන්තෝෂෙන් ඉන්නේ? මනමාලේක් වත්තාව දොයා බලන්න. ඇයි නරකද? මම මේ හේනේ කුඹුරේ වැඩ කර කර කාලය ගත කරනවට වඩා එහෙම දෙයක් කරගන්න මග පෑදෙනවනම් ඒක කොච්චර ලොකු ආසනාවක් දානේ හේ <laughs> උනාන්ට කොයිනි අපට ඒ වාසනාව පේන පලාතක නෑ. වෙලාවෙන්ට ඕන සපුමලියේ. මොකද උයි වෙලාව කියන්නේ? දැන් බලන්න මේ මුවන් පැලැස්සේ ගම්මුලා දෑනියගේ දෝනියෙන්ද තාමත් ගෙදර. ඇයි? බිසෝට ඒ වෙලාව ආවේ නැද්ද? කොහොමද බිසෝගේ උචාරුව? කො මන්මාල නානෙල්? ඔන්න වෙලාවේ හැටි. ඒකනම් බොහෝම හොඳ වැඩක් සපු. පිස්සුවට ඔහොම වෙලා මදි. මකෙන් නාමෙල් ඈත් කරලා ඇදගත්තට. ඒ කියන්නේ නාමෙල් කොයින්ට පොරොන්දු වෙලා හිටියද බඳිනවයි කියලා. කියන්නේ නාමෙල් මුලින්ම මට ටියුෂන් දෙන්නනේ පටන් ගත්තේ. හරි හරි ඒක මන් දන්නවා. ඉතින් නාමෙල් අපේ ගෙදරට ආවා ගියා. මට ඉගෙනුවා. කෝ ඉතින් ඔය ඉගෙන ගත්තේ ඉන්ටකෝ කියනකල් නාමෙල් ඒ කාලේ මා එක්ක යාළු වෙලා ඉන්නවා දැකපු බිසෝ ඉරිසියාවෙන් පුපුරන්ට ගත්තා. පිපුරුව නම් ඔය තාම තින්නේ. බිසෝට වඩා ඉරිසියා උනේ කවුද දන්නවද? අනිත් කෙල්ලෝ. නෑ සපු. බිසෝගේ අම්මා මුණ ඒ වයස කම්මේ ඉරිසියා කෙරුවේ. තෝනියන් දැට ඉගෙන ගන්න බැරුව පේල් වෙන හින්දා. මං හොඳට ඉගෙනගෙන ඉහලින් පාස් වෙයි කියලා බය වුණා ඒක මදි පුංචි කමක් නේ මහන් තාත්තෙන් පිම්බිලා ඉන්න ආරච්චි පවුලට. ඔන්න. ඔන්න ලොකු බිම්මලක්. ඔය ඔය ඔය ගලකාර කොයිනි? හානේ. ඕමයි. Oh මොකක්ද ඒක? උඹස් බිම්මලක්ද? නෑ. ඔය ලොකු බිම්මල් වලට අපච්චි කියන්නේ ඌරුපා බිම්මල් කියලයි. මේ මේ මේ තියෙන පුංචි බිම්මල් වල නම දන්නවද කොයිනේ? පුංචි බිම්මල්? බිම්මල් වර්ග ගොඩාක් තියෙනවා. එතකොට මේ පුංචි බිම්මල් නෑ කොයිනේ මේවා හීන් වැලිය බිම්මල්. ආ. බිම්මල් වර්ග ගොඩක් තියෙනවා. බිම්මල් වලට හොඳ හොඳ තේරුම් කොටකුත් තියෙනවා. මේ මේ දැන් මේක ඇති. මේ ඉතින් දැන් කියන්නකෝ. ඔයාගේ පරණ ආදර කතාව කොයිනේ? හ්ම්. ලොකු මණිකිච්චි ඉස්කෝලේ ලොකු මහත්තයාට වැඳ වැටිලා කීවලු බිසෝට උගන්වන්නට කවුරු හරි හොඳ ගුරුවරයෙක් හොයලා දෙන්නයි කියලා. ලොකු මණිකිච්චි කීවේ ලොකු මණිකිටද? නැතුව වෙන කාටද? දැන් තමයි නාමල් බිසෝට ලං කෙරුවේ. ඒ එවි කවුද අර එහා එන ඉහළට එන්නේ? අර ගෑනු කෙනෙකුයි අර අර මිනිහෙකුයි ඒනේ වැඩ කරන ගෑණියෙකුයි මිනිහෙකුයි මං හිතන්නේ. හැබැයි ඒ දෙන්න ඇවිත්ගෙන ඉන්නේ මේ මේ පැත්තටයි කොයිනේ. යාදින් අපි තව බිම්මල් ටිකක් කඩාගෙන යමු හිඹුටු කඩන්ට ආරච්චිලගේ මාලිගා තැන්නට. ඉතින් ලොකු මහත්තයා බිසෝට පාඩම් කියා දෙන්න නාමෙල්ව පංගාත්තු කෙරුවද? අන්න එතන තමයි නාමල්ගේ හිත බිඳෙන්ට බිසෝ රඟපෑවේ. බිසෝට හපන් එයාගේ අම්මා. නාමල්ට කෑම බීම, ඉඳුම් හිටුම් සේරමයි ආරච්චිලගේ බූදලේ ආදායම් taxieruව කරන්ටයි ඒව නඩත්තු කරන්ටයි සේරම දුන්නා. එතකොට නාමල් කොහෙද නැවතුනේ? අරච්චිලාගේ දැවැන්ත වලව්වේද ඉලව්වේද කියන පරණ ගෙදරම නවතින්ටත් හදා දුන්නනේ ලොක්කි. ඉතින් කොයිනි හිතන්නේ නාමිල්ට බිසෝ මුණ ගැහුනේ නැතිවෙන්ට නෙලාකට අපි බැඳලා හුඟක් කල්. මං තාම දුක් වෙනවා. නාමිල්ව බිසෝගේ පැත්තට හැරිච්ච එක ගැන. එක අතකට මං සන්තෝෂ වෙනවා බිසෝ ওই විදිහට හැංගිලා ඉන්න එක ගැන. බිසෝ හැංගිලා නොවේලුරෙන් වෙදගෙදර ඉන්නේ. මොකද්ද ලෙඩකට බේත් ගන්ටලු නෙහි ඉන්නේ. අනේ නිකන් ඉන්න සපු. මතකද අර කවි කොලේ තිබ්බ කවිය? මං හිතුවේ ඒ කවිය ලිව්වේ කොයිනී කියලායි. ඒ වුණාට බිසෝට එහෙම දෙයක් වෙලා නැහැ කියලානේ මිනිස්සු කියන්නේ. හ්ම්. එහෙනම් ඇයි එළියට එන්නේ නැත්තේ? ලෙඩක් හැදිරනම් ඉන්නේ. වෙදරාලහාමි කියන්ට ඇති එළියට යන්ට එපයි කියලා. නාමලුත් මේ පැලැස්සෙම කොහේ හරි ඉන්නවයි කියන්නේ. මාත් හිතන්නේ එහෙමයි. මට හරි දුකයි සපු නාමල් ගැන. දුක් වෙලා පළක් තියෙනවේ කොයිනි? ඇයි නැත්තේ සපු? එයා කවදා හරි දවසක මාව හොයාගෙන ආවොත් මම එයාව ආදරෙන් පිළිගන්නවා. බලනවා කවුද එන්නේ කියලා. ආරච්චිලයි ලොකෝ. අන්න අන්න අන්න ආ කවුද අර හේරට වැදිලා එළවලු කඩන්නේ? ඒ ඒ ඒ. අවුරුණත් මම මේක ලේසියෙන් අරින්නේ නෑ. අර කොට උර දෙකක්ම පුරෝගෙන. ආ ආ කඩාගත්තු සේරම අරගෙන වරෙල්ලා මා ඉස්සරහට. ආ වරෙල්ලා වරෙල්ලා. <laughs> කවුද දන්නවද? කවුද? ඈ පහළ ගෙදර කොයිනි ඉහළ ගෙදර සපු මලි. මොන කේල් මලි වුණත් මට කමක් නෑ. මගේ ඇල්හෙනට අවසර නැතුව ඇතුල් වෙලා පළදාව හොරකම් කෙරුවට දෙන්න පුළුවන් ඉහළම දඬුවම දීලයි මං පස්ස බලන්නේ. හැබැයි මේ උන් දැන් ඉන්නේ අපේ හේනේ නෙවෙයි වෙද මාමගේ ඉඩමේ මායිමේ. ඔන්න ඔන්න ඉතින් ඒ සැරේ ලොකු මට මායිම ගැන කියන්න එනවා. ඊට කලින් අර කෙල්ලෝ දෙන්නා හොරකම් කරපු දේ මට බලන්න ඕනේ. ඔව්. ඒ කෙල්ලනේ ඔය අත්වලින් නෙල්ලගෙන ඉන්න ගඩා ගැටි හරිය අලබතල හරි මලු දෙකම අරගෙන මේ මා ඉස්සරහට එනවා හොඳයි. හ්ම් හ්ම් හ්ම් ඉක්මනට. ඔය ඔය රතු හැට්ටකාරී තමයි කොයිනි. මතකද ඒ දවස්වල අපේ දිසෝට හරි ආදු කිරුවා. නාමල්ගෙන් පාඩම් ඉගෙන ගන්නවට ඉරිසියාවේ. අර අනික් කෙල්ල නම් එර කවුද නැද්ද කියන එක මමයි විභාග කරලා බලන්නේ. ඕ. හ්ම්. ආමත් ඝාටනවා ඉතින්. ඉක්මනට එන්න කිව්වේ. ආ. අපි හොරු නෙවෙයි. ආ නැතුව වන්දනාවේ යන දෙන්නේ නැද්ද? ඈ? <laughs> ඒරටම කලින් නම් කියනවා වාසගමත් එක්ක. මන් දන්නවා මන් දන්නවා මේ දෙන්න. ඔන්න ඔහෙ ගියාවේ. මේ ලොකු හටදාන්ටි පා රාජකාරිය කරනකොට. ඕ. හ්ම්. කවුද කවුද නම ওই රතු හැට්ටකාරිගේ? ඔව්. කොයි? ලොකුගේ නෙවෙයි මං ඇහුවේ. මෙතන ඉන්න මේ උස රතු හැට්ටකාරිගෙන් මං ඇහුවේ. ඔව් කියමු කියමු කියමු. මගේ නම කොයිනි මැණිකේ. කොයිනි මැණිකේ. මැණිකේ නැතුව නමක් නැද්ද? වෙන නමක් නැද්ද? කොයිනි. ආ, කොයිනි. අන්න ඒක හොඳයි. ඒක හොඳයි. කොයිනි මේ ගම්මුලා දෑනියගේ ඇල්හේනට අවසර නැතුව ඇතුළුන එක වැරැද්දා. නෑ නෑ නෑ. මං මේ හෙනට ඇතුළුනේ නෑ. අපි ආන් අර උගුරැස්ස ගහගාව තියෙන හේනටයි ඇතුල්ුනේ. ආහා දැන් මේ හිටගෙන ඉන්නේ කාගේ හේනේද? අපිට මෙහාට එන්න කියව හින්දානේ අපි දැන් ඇවිත් මෙතන හිටගත්තේ. නැත්තම් අපි හිටියේ ආන් අර එහා හේනේ. ඒ හේනත් මගේ මේ හේනත් මගේයි කෙල්ලනේ. ආ දැනගනින්න. නමුත් මුදියන්සේ මාමා කීවේ ඒ හේන උන් දැගේ කියලා. <laughs> මම මේක ලේසියෙන් අරින්නේ නෑ. ඔව්. කෝ දැන් මුදියා. කෝ දැන් මුදියා. මෙතන නෑ. නැති එක මට පේනවා කෙල්ලේ. මං අහන්නේ කොයි වෙලාවේද කීවේ ඒ ඉඩම මුදියන්සගේ කියලා. මේ ඔන්න ඕක අල්ලා දාලා මේ කිල්ලන්ට යන්න දෙන්න. නෑ නෑ නෑ නෑ නෑ මුදියට අයිති නෑ අර තියෙන උගුරස්ස ගහ ගාව තියෙන ඉලංකෑල්ල. අනිත් කාරණාව මේ කෙල්ලෝ දෙන්නම් මේ පුරවගෙන ඉන්න මලු දෙකේ තියෙන ගඩා ගිඩියම් මගේ හේනෙන් කඩා ගන්නට ඇති මේවා. ඔය ඔය මොනවද ඔය ළමයි කඩාගත්ත ගඩාගෙඩි ළමයි නේ? ආ කියමු බලන්න. ආ මොනවද මොනවද? අපි කඩාගෙඩියක් කඩාගත්තේ නෑ. නෑ නෑ. නැතිනම් ඔය මලු දෙකේ පුරවගෙන ඉන්නේ අලබතලද? ඈ? ඇයි? මොකද උත්තර නැද්ද? චීචීචී ඔහොම කතා කොරන්ට එපා මොනවද කියන්නේ මේ ළමයි බිසොත් එක්ක එකට ඉස්කෝලේ ගියානේ ඒ කාලේ මතක නැද්ද ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තේ අනුන්ගේ වතු වලට රිංගලා හොරකම් කරන්නටද මේ මේ මේ ඕන් ඕක අල්ලා දාලා මේ දෙන්නට යන්ට දෙන්න නෑ නෑ නෑ දැන් මේ හොරකම කරන්ට මේ කෙල්ලන්ව මෙහාට එව්වේ මුදියානම් මට තව හුඟක් දේවල් අහගන්න තියෙනවා. සේරටම කලින් කොට්ට උර ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලලා ඉන්නවකෝ. හ්ම් හ්ම්. දැන් මේ ළමයින්ගේ මව්පියෝ දැනගත්තාම මොකද වෙන්නේ දෙයනේ මොකද වෙන්නේ මොකද වෙන්නේ මොකෝ උන් මගේ අස්පයට වෙඩි තියන්නද <laughs> මොකද වෙන්නේ අස්පේ කිඳලා එපාය ඌට වෙඩි තියන්න අසේතියා බూරු එකක් ඉන්නවය නමුත් මුදියට බලයක් නෑ මගේ හේනේ මායිම ඇතුළට මේ කෙල්ලන්ව එවලා එලවලු පළතුරු කඩාගෙඩි කඩලා ගෙනියන්න කියන්ට. මං කීවා නේද මේ මලු දෙකේ මොනවද තියෙන්නේ කියලා හොයලා බලලා කියන්ට කියලා සේරටෝම කලින්. හරි දැන් මං ඒක කරනවා. ඔව් ලොකෝ කියන හින්දාම මං ඒක කරනවා. ඒයි කෝණි කෝණි කෝනි නෙවෙයි. එහෙනම් කොයිනි කොයිනි. අන්න හරි අන්න හරි කොයිනි කොයිනි. ආ මේක අනිත් කෙල්ලගේ නම මොකද්ද? මගේ නම සපුමලි. හ්ම්. සපු කියලයි මට කවුරුත් කතා කරන්නේ. හරි හරි. කොයිනි හපුයි දෙන්න ඔය මළුවල පුරවගෙන ඉන්න කඩාපු හොර බඩු සේරම බිමට හලලා ටිකක් පස්සට වෙලා ඉන්නවා මම ඒව පරිස්සා කරනකල්. හේන පුරාම තිබ්බා තක්කාලි එලබටු කරවිල කැකිරි තියඹරා කිරියල ඔය කියන කිසිම දෙයක් අපි කැඩුවේ නැහැ. කැඩුවේ නැත්තම් මේ මලු දෙකේ පුරවගෙන ඉන්නේ මොනවද? ඈ? හ්ම් හ්ම් හලනවා මලු දෙක උඹිමට. හලනවා හලනවා. ආ. ඈ? ඈ? මං හිතුවා ඕක. මං හිතුවා. ඔව්. මේ බිම්මල් නේද? ඔව් ලොකු මෙනිකේ. මේ හුබස් බිම්මල්. මේවා වැලි බිම්මල් මේ මේවා. මේ ඔය ලොකු ඒවා ඌරුපා බිම්මල්. හරි හරි හරි. ඒවා කිරිකදමල්. ආ හරි හරි. මේ සේරම මේ ඉඩමේ තිබ්බ පළදාවනේ නැද්ද? ආ? පළදාව? ඔව්. නෑ. කොහෙත්ම නැහැ. මොනවා? අනික මේ බිම්මල් අපි ආන් අර කැලේට ගිය ඉඩමෙන් කඩාගත්තේ. මං කීවා දැන් මේ කෙල්ලන්ට යන්න දෙන්න කියලා. මේ රාජකාරිය කරනකොට මට ගුරු හරුකම් දෙන්න එපා කිව්වා නේද? ඒ වුණාට දැන් ගඩා ගෙඩි හොරකම් කෙරුවයි කියලා ඇල්ලුවේ නිකන් බිම මේ පැලවෙන බිම්මල් නේද? ඈ? හරි හරි ඒ බිම ඒ බිම කාගේද? ඈ? කොහෙද ඒවා පැලවුනේ? ඔව්. එහා බිම මුදියගෙලු. අනිත් එක වෙදමාමගේ. එදා කිව්වා මතක නැද්ද? ආ ආ ආන් අන්න එනවා කියනකොටම බේරුම් කර ගන්නටකො. පෙදරාලාමේ toy ඉලමේ මායිම කොනිටනවා. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. මේ දැන් අපට යන්න පුළුවන්ද? හ්ම් නෑ නෑ. බොලා දෙන්නා ඔය බිම්මල් කඩාගත්තේ කාගේ ඉඩමෙන්ද? ඒ ඉඩමට ඇතුල් වුණේ කාගේ අවසර පිටද? නැතිනම් මේ ඉඩම්වල තියෙන මායිම් ගැන කවුරු හරි ආරවුලක් ඇති කරන්ට යනවද කියන සෑම සියලු දෙයක්ම ගම්මුලා දෑනියට විස්තර කරලා මිසක් යන්ට දෙන්න බෑ. උඹලට තේරුණාද? කොයි තමයි මාව මේ කොයිද නැති කරදරයක පටලෙව්වේ. දැන් මට යන්නත් බෑ මෙතන. මෙතන මේව අහකට ඉන්නත් බෑ. අන්න එනවා බෙදරාලහාමි. බෙදරාලහාමි අපි දෙන්න වැරදිකාරයෝද නිවැරදිකාරයෝද කියලා. බුරම්පි බුරම්පි. මේක මේ මගේ නුණාට මේ තියෙන අඩිපාර හැමෝටම අයිති. ඒ අදා ඒක යන්නේ නායට බුරන්ට ඕනේ නෑ බුලම්පි. මේ හේන වෙදමා මගේ කිව්වා. ඇත්තෝ. මේ හරිය කැලේට ගියාම මේකත් මගේ මාලිගා තැන්නෙම කොටහක්. ඔව්. කවුද කියන්නේ මේ හරිය ආරා කියලාගේ කොටහක් කියලා? කියන්න දෙයක් නෑ. ඒක මගේ ඔප්පුවල ලියලා තියෙනවා මාමා. හරි. එතකොට ආන් අර උගුරැස ගහෙන් එහා පැත්ත කාගේද? ඈ? අර අර මක්මී ගහෙන් එහාට ඒ පැත්තත් මගේ. ඔව්. ඔව්. එමනම් අර මුදියන්සේ කිව්වේ උගුරැස ගහයි. මක්මී ගහයි. ඒ පැත්තම මුදියගේ කියලා. මේ හැබැයි ඉතින් අනිත් පැත්ත නම් මගේ. ඒ මුදියා මාමා තමයි අපිට ඒ හේනේ උගුරැස්ස ගහලාගෙන් ඇතුළු වෙලා බිම්මල් කඩන්ටේ කිව්වේ. ඔය වෙලාවට තමයි මගේ යස්සයා වෙස වෙන්නේ. ඒ අස්සයට මන් දුම්මල ඒක අහුරයි පන්දමට ගහන්නේ දුවන්ට. මොලම් වෙද මාමා. මේ ඉඩම් කැලේට ගියාට වැඩි හරියක් අයිති මුත්තට. මුත්තට. උන්ද අන්තිම හුස්ම පිටකොරන්ට කලින් මේවා මගේ අප්පච්චිගේ අප්පච්චිට ඒ කියන්නේ මහරාල අත්තට සංගිරහා ඔප්පුවකින් සංගිරහා නෙවෙයි. එහෙනම් සංග්‍රහ ඔප්පුවකින්. අන්න එව්ව එකකින් එව්ව එකකින් නොතාරිස්රාල ගෙදරටම ගෙන්නගෙනයි ලියලා දුන්නයි කියන්නේ. ආ <laughs> ඒ මහරාලගේ ඉඩම් ඊට පස්සේ ඒ පරම්පරාවේ හිටිය හැමෝටම අයිති කියලා විකුණුවන්. ආන් ඒ වෑම් කොටහක් තමයි මගේ අප්පච්චි මැරෙන්න කලින් ලියවාගෙන. ආන් අර පේන මූකලාන සේරම මට දීලා පරලෝක ප්‍රාප්ත වුණේ. හැබැයි බොරු බලන්න පුළුවන් මේ මේ මාලිකා තැන්නේ ඔප්පු තිරප්පු. <coughs> ඒවා ඔක්කොම මන් ළඟ තියෙනවා. ඇයි ඇයි මගේ ගෙදර තියෙන ඒවා ඔප්පු නෙවෙයිද? ඒවා තප්පුද? <laughs> ඒක ඉතින් මාලිකා තැන්නේ ඔප්පුව නැති උනායි කිව්වා නේද? උනේ හැබැයි හයියෙන් කියන්න එපා. නාමෙලා ඒ ඔප්පුවත් අරගෙන ගියාද? නෑ නෑ නෑ නෑ නෑ ඒ ඔප්පුව ගෙදර තිබුණේ නෑ. මතකද දවසක් බිසෝයි අපි දෙන්නයි පරණ පෙට්ටගම අනිත් පැත්ත දාලා බැලුවා. ඈ මේ වෙදමාමත් දන්නව ඇති. ඒ කියන්නේ අර ඉඩම මුදියගිලු. මේ පැත්ත වෙදරාලගිලු. එතකොට මට අයිති වෙන්නේ මේ පාළු කනත්තද ඈ සොහොන් පිට්ටනියද නෑ නෑ නෑ මුළු කනත්තම නෙවෙයි අන්තිමට අයිති වෙන්නේ හතර රියනක බින් කොටහක් විතරයි ආරටිල. ඒ හතර රියනක් දාලයි යන්නේ අන දවසේ. අනේ ලොකු මැනිකේ. දැන්වත් අපිට ගෙදර යන්න පුළුවන්ද? ඇයි අපිව නවත්තාගෙන ඉන්නේ? නවත්තාගෙන ඉන්නේ. උඹලා නවත්ත ගත්තේ අවසර නැතුව මේ මාලිගා තැන්නේ ඇල්හේනට රිංගලා පලදාව හොරකං කෙරුවටයි ඕ ඉතින් ඒ හොරකං කරපු පලදාව ඔය බිම අතුරලා තියෙන්නේ ඒව තමයි ඔය ඔය තියෙන මෙව්වා මේ මේ කැලේ ඉබේ පිපෙන බිම්මල්ලේ ආරච්චිල පලදාවය කියලා කියන්නේ ගහෙන් වැලෙන් එම නැත්තම් පැලෑටි වැලි හරි හරි ඕවා පිපුණේ ආකාහෙද නෑ මේ මාලිගා තැන්න බිමේ ඒ හින්දා මං ඕවා බිම්පලදාව හොරකම් කෙරුවා කියලයි පොතේ සටහන් කරන්නේ බිම්පලදාව මේ මේ ළමයි කොහෙන්ද ඔය බිම්මල් කඩාගත්තේ ආන් අර බක්මී ගහට එහා පැත්තේ. ආ ඒ බක්මී ගහ තියෙන්නේ මගේ හේනේ. මුදිය මාමා කීවේ ඒ හරි ඒ මාමගේ කියලා. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ගන්සභා උසාවියට උඹලා දෙන්න ඔය හොරකම් කරපු පළදාවත් එක්ක බිම්මල් පළදාව නෙවෙයිලුනේ පළදාව නෙවෙයි නම් බිම්මල් දාව කියලයි මම සපෝර්තු කරන්නේ ඔව් මම ලියන්නේ එහෙමයි මොකද මොකද ඈ නෑ නෑ හිත වඩා නරකද මේ බිම්මුල් දාව කියලා ලියන එක ඈ බිම්මුල් දාව බිම්මුල් දාව ඕ ඒක හොඳයි ඒක හොඳයි ඇයි මේ බිම්මල් සේරගේම මුලක් තියෙනව නේද? අනේ මේ ඔය ගෑනු ළමයි දෙන්නම ජණ්ඩාරින්ද මං කීවා මගේ මුලා දෑනි රාජකාරි මට ඕන හැටියට ගොරන්ට ඉඩ දීලා පැත්තකට වෙන්න කියලා ලොකෝ. එහෙමනම් ආරච්චිල දැන් අපිට යන්න අවසරද? හ්ම් හ්ම් මුවන් පැලස්ස සාදර අනුග්‍රහය ඔබත් හදන රටත් හදන ජාතික ලොතරයි මණ්ඩලය. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරයි මණ්ඩලය. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරයි මණ්ඩලය. අද මුවන් පැලස්සේ රඟපෑම් විජේරත්න වරකාගොඩ රම්‍යා වනිගසේකර උලපනේ ගුණසේකර ප්‍රියන්තනී යහම්පත් සහ ඉනෝකා බොතේජු නාද ශික්ෂණය මංජුල මඩවල සමග ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන්න.